සාරවත් සාරවත් සන්ධ්‍යාවක් කල්‍යාණ මිත්‍ර හිතවතුනි සුදු සසුනක් පවතින කාලයක පමණක් සාමාන්‍ය ජනතාවට ඔබ මාවන් සාමාන්‍ය ජනතාවට අහන්නට ලැබෙන සාකච්ඡා කරන්නට ලැබෙන මෙනෙහි කරන්නට ලැබෙන ආ පුහුණු කරන්නට ලැබෙන වැදගත්ම භාවනාවක් තමයි විපස්සනා විපස්සනා හෝ විදර්ශනාව බුදු සමයක් නැතිනම් බුද්ධෝත්පාද කාලයක පමණයි මේ මාවත හුදී ජන ඔබ අප වැනි බුද්ධි ජනයන් වෙනුවෙන් විවෘත වෙලා තියෙන්නේ. බුදු සමයක් නැති කාලවල අබුද්ධෝත්පාද කාලවල විදසුන් මග විපස්සනා මාවත අපට වැහිලා තිබෙනවා. මුළු විශ්වයටම නෙවෙයි අප වගේ සාමාන්‍ය බුද්ධියක් තිබෙන ජනයාට විපස්සනා මාවතක් නැහැ. ඒ කියන්නේ පාරක් තියෙනවා බේට්ටෝ වහලා නෙමෙයි එහෙම පාරකුත් නැහැ. ඉතින් ඒ බඳු කාලෙක විපස්සනාව කෙනෙක් වඩනවා නම් ඒ වඩන කෙනාට තමා පච්චේක බුද්ධ නැත්නම් පස්සේ බුදු වහන්සේ කෙනෙකු කියන්නේ. ඉන් මෙහා අප කාටත් තිබෙන ඉහළම ඉලක්කය තමා අබුද්ධෝත්පාද කාලෙක ධ්‍යානය සමාධිය ආ සමාපත්තිය මේ ධ්‍යාන සමාධි සමාපatti මේවා බරපතල වචන සිල්ලරට ආවට ගියාට හැල්ලුවට කතා නොකළ යුතුයි දැන් සමහර විට විපස්සනා තොප්පිය ඔළුවේ දාගත්ත විපස්සනා විදර්ශනා කියන පදක්කම පළඳගත් කෙනෙක් මේවා මේ සියල්ලටම අවමන් කරන්නත් පිළිවන් ධ්‍යානයේ සමාධිය සමාපatti මෙහි වටිනාකම නොදන්න නිසායි කෙනෙක් අවතක්සේරු කරනවා නම් කරන්නේ සමාධිය ධ්‍යාන සමාපatti කියන්නේ විඥානයේ නැතිනම් අපේ සරලව කිව්වොත් අපේ හිතේ තිබෙන ගැඹුරුම අවදීන් ගැඹුරුම මට්ටම් විඥානයේ ගැඹුරුම මට්ටම් ගැඹුරු කියන්නේ මේ සංකීර්ණ කියන අදහස නොවේයි මතු පිට තියෙන කසල කෙලෙස් කුණුරොඩු මේවා හක් කරගෙන හක් කරගෙන හක් කරගෙන තට්ටු තට්ටු තට්ටු තට්ටු තට්ටු ගණන් කුණු අයින් කරගෙන ගියොත් අන්න හමු වෙන නිල් කැටේ වගේ පිරිසිදු පිවිතුරු උල්පතක් තමා සමාධිය කියන්නේ. ඉතින් මේ උල්පත මේ ස්වභාවික උල්පතක්. ස්වභාවික කියන්නේ ස්වභාවික සිතක තිබෙන හැම ස්වභාවික සිතකම තිබෙන නිල්දිය උල්පතක්. හැබැයි මේ වැහිලා තිබෙන්නේ. වැහිලා තියෙන්නේ පුද්ගලයා විසින්ම එකතු කරගනු ලබන සහ රැස් කරගනු ලබන වටිනවයි කියලා හිතලා ගොඩ ගහ ගනු ලබන මානසික කැලිකසල වලින්. ඉතින් මේ කැලිකසල කියලා ගන්නේ හරිය වටිනවා. අදහස් තියනවා, මත තිබෙනවා, සංකල්ප තිබෙනවා. ඒ වගේම පෙළඹවීම් තිබෙනවා, එපා වීම්, අහංකාරකම් මෙවැනි විවිධ වූ හැඟීම් සහ සිතිවිලි මේ දෙකම හැඟීම් සහ සිතිවිලි මේ සියල්ලම එකතු කරලා විවිධාකාර වූ හැඟීම් සහ විවිධාකාර සිතිවිලි මේ උල්පත වැහෙන්න දාලා දාලා තත්තු තත්තු තත්තු තත්තු දැන් අපි දන්නේ මේ සියල්ල යට තියෙන්නේ නිල් කැටේ වගේ හරිම සිසිල් දිය උල්පතක් බව. දන්නේ. ඉතින් මොකද අපි මේ උල්පතක් දැකලා ඒ උල්පත වැහුවා නොවේ. අනාදිමත් කාලයක සිට මේ තත්වෙන් තත්ත්ව තත්වෙන් තත්ත්ව වහගෙන ආපු උල්පතක්. දෙහිම උල්පත වහලා කුණු කන්දකින් ඒ කුණු කන්ද මත ජීවත් වෙමින් මානසිකව මානසික තෙහෙට්ටුවට මානසික විඩාවට මානසික තිබහට පිපාසයට හැම පැත්තෙම පැණිවීම හොයනවා බැලූ බැලූ අතින් පැණි බීම හොයනවා, සිසිල් පැන් හොයනවා. දිවකට තොල තෙමා ගන්න දරන්ට බෑ තිබහා ඉවසන්ට බෑ පිපාසය. මේ සාංශාරික තිබහා සාංශාරික පිපාසය තමයි උග්‍රම පිපාසය. ඉතින් ඒ පිපාසය සංසිඳව ගන්න පිපාසයේ විසින් ඉල්ලනු ලබන හැම දෙයක්ම දීලා බලන හැම දෙයක්ම මේ සාංශාරික පිපාසයට කියන නම තමා තණ්හා තෘෂ්ණා තෘස් කියන වචනේ ඒ තෘස් කියන ශබ්දයෙන් කියවෙන්නේ මේ පිපාසය කියන එක thirsty පිපාසය තිබහා ඒ තිබහ නිකම්ම තෑද් දෙකක් මොනවත් බොණ්ඩ නැති වුනහම දාඩිය දැම්මහම අවුවේ හිටියාම දැනෙන පිපාසය නෙමෙයි ඊට වැඩිය බොහෝම ගැඹුරින් එන තිබහක් හැම මොහොතකම ඒ තිබහ යමක් ඉල්ලනවා දැන් අපි එක එක දේවල් දීලා බලනවා තිබහ නැති වෙයිද ලස්සන රූපයක් පෙන්වලා බලනවා ඒ රූපය මදි නම් ඊට වැඩිය ලස්සන පාට තියෙන රූපයක් පෙන්නනවා. ඒත් පිපාසයේ සංසිඳුන් නැත්තම් සංගීතයක් අහන්න සලස්සලා බලනවා. පණිරහක් දීලා බලනවා. ඉතින් ওই විදිහට බලන්න මේ ඇතුලේ තියෙන පිපාසය බලන්න හැම මොහොතකම යමක් ඉල්ලනවා. හරියට අර උණ ලෙඩා කැඳ ඉල්ලනවා වගේ වතුර ඉල්ලනවා වගේ හැම මොහොතකම බලන්න යමක් ඉල්ලන හිතක් තමයි තිබෙන්නේ ඉල්ලනවා යමක් ඉතින් මේ ඉල්ලීම එන්නේ අර පිබහෙන් ඒ පිපාසයෙන් එන්නේ සාංශාරික පිපාසිතයන් තමයි සත්‍යය කියන්නේ ඒ පිපාසයට ඇලුනේ වෙන දෙයක් කරන්න වෙලාවක් නැහැ ප්‍රතිපාසය ඒවා මේවා දිදී ඉන්නීම ඇර වෙන කුමක්ද අපි ජීවිතේ කර තිබෙන්නේ. ඒ කරලා තියෙන හැම දෙයක්ම අපව බැලුවොත් කවදා හරි දවසක ඇති වුණු පිපාසිත ඉල්ලීමකට දැක් වූ ප්‍රතිචාරයක්. ඉතින් මේ පිපාසය දැන් අඩු වෙලාද? සංසිඳිලාද? ආයි කිසිවක් ඕනේ නැහැ කියන තැනකද අප ඉන්නේ. එහෙම කියන්න බෑ. දැන් මේ ඉතින් මේ නිසා මේ මේ කුණුකන්ද කසලගොඩ මානසික මේ සිතිවිලි සහ හැඟීම් අපම විසික් කරලා එකතු කරගත්ත අප ඉන්න තැනම දානවා. ඒ දාන්න දාන්න අපි ඉන්න තැන ටික ටික උඩට එනවා. කියන්නේ අපි තව තව දේවල් කුණු දාන්න දාන්න අපි අඩිය ගහලා තියෙන තැනට ඉතින් අපි උඩට එනවා කුණු කන්ද පිරෙනවා. අපි හුඟක් උඩට එනවා. ඉතින් උල්පත තව තවත් වැහෙනවා. උල්පතින් අපි ගව් ගානක් දුරස් වෙනවා. ඒ ධානයේදී ධානය කියන්නේ සමාධිය කියන්නේ සමාපatti කියන්නේ මේ පිපාසය ලුණු දීම නවත්තනවා. දැන් මුදු වතුර දෙන්න දෙන්න වතුර තමයි. හැබැයි ඉතින් පිපාසය සංසිඳෙන්නේ නැහනේ. තව තව වැඩි වෙනවා. මේ මුළු ධ්‍යාන මාවතේම සමාධි මාවතේ ඒ මූලිකම මූලධර්මයේ තමා පිපාසයට මුහුදු වතුර දීම දුම දීම නැවැත්විය යුතුයි. මේ හැම දෙයක්ම ඒ වගේ. කොහෙන් ගත්තත් අන්තිමට මේ හැම දෙයක්ම අර ඇතුළත තිබෙන සාංශාරික තිබහට ලුණු පොවනවා වගේ දෙයක්. ටෙම්ප්ලේට් හොඳ වෙන්න පුළුවන්. නමුත් ඊට පස්සේ දෙගුණ ත්‍රිගුණ වෙනවා. ආයෙත් දෙන්න තියෙන්නේ අපි දන්නේ මේ සංසාර සාගරේ ලුණු වතුර දෝතක් තමා අපි දෙන්නේ. ඉතින් ඉවරයක් නෑ අපිට වෙන තේරීමකුත් නෑ. හැබැයි මෙතනදී යෝගියා අපට කියනවා නවත්තන්න. ওই මෝඩ වැඩේ නවත්තන්න. දැන් අමාරුයි. يعني ඇතුලෙන් ඉල්ලනවනේ මට ඕනේ, කන්න ඕනේ, බොන්න ඕනේ, නටන්න ඕනේ, කතා බහ කරන්න ඕනේ, අරේ යන්න ඕනේ, මෙහි යන්න ඕනේ, ලස්සනට අඳින්න ඕනේ, පළඳින්න ඕනේ. දැන් මේ දහසකුත් දේවල් මේ සියල්ල මතුවෙන්නේ ඒ සාංශාරික පිපාසයෙන්. දහසකුත් එකක් දෙය ඉල්ලනකොට අහක බලාගෙන ඉන්නේ කොහොමද? නෑසුකම් වලින් ඉන්නේ කොහොමද? නොදුටු දෙනෙක් වලින් ඉන්නේ කොහොමද? ඒ සඳහා ලොකු ආත්ම ශක්තියක් අවශ්‍යයි. මම කියන්නේ ඔය සමතේ සමාධිය ධානය හැල්ලු කරන්න හොඳ නෑ. මොකද ඒ ලොකු ආත්ම ශක්තියක් තියෙන කෙනෙකුට පමණයි ඒ උල්පත පාදා ගන්න පිළිගන්න. උල්පත පාදා ගන්න තරමට මේ වැඩ කරන්න පුළුවන්. මේ ආත්ම ශක්තියත් එක්ක ආත්ම විශ්වාසයක් තියෙනවා මේ මේ ලුණු වතුර නෙමෙයි තිබහට ඕනේ ඇත්තම පිවිතුරු පෙන්දෝතක්. මේක ලෝකෙන් ඉල්ලුවට ලැබෙන්නේ ඉන්නේ සංසාර සාගරේ බැලූ බැලුවට ලවණ මිශ්‍ර ජලය මුහුදු ජලය ඒ නිසා කාගෙන් මිල්ලුවත් ලැබෙන්නේ ලුණු වතුරම තමයි අනුන්ගෙන් ඉල්ලීම නවත්තනවා ඒ ධ්‍යාන පාරේ යන යෝගිය සමාධිය වඩන යෝගිය බාහිරින් යැපීම නවත්තනවා ඉල්ලීම නවත්තනවා ඒ නිසා ඔය දෙන්නේ තියාගන්නේ ලෝකයේත් එක්ක ගනුදෙනුවක් නැහැ. ලෝකයට දෙන්න දෙයක්වත් නැහැ. ලෝකයෙන් ගන්න දෙයක්වත් නැහැ. ලෝකේ ප්‍රශ්නෙකුත් නැහැ. ඒ වගේම පිළිතුරකුත් නැහැ. පැහැදිලිව තේරුම් ගන්න හිතවතුනි ලෝකය කියන්නේ ප්‍රශ්නයක් නොවේයි. මගේ මට තියෙන සියලුම වේදනා මේ ලෝකේ නිසායි ලෝකේ තමයි ප්‍රශ්නේ කියලා ලෝකයට ඇඟිල්ල දික් කිරීම මිත්‍යා දෘෂ්ටියක්. ඒ වගේම මේ ලෝකයේ එහි කොහේ හරි මගේ ප්‍රශ්නවලට පිළිතුරක් තියෙනවා උත්තරයක් තියෙනවා විසඳුමක් තියෙනවා කියලා සිතීම මිත්‍යා දෘෂ්ටියක්. ලෝකයේ බාහිර ලෝකයේ ප්‍රශ්නයකුත් නොවේයි පිළිතුරකුත් නොවේයි. දැන් මේ බඳු අපූර්ව තැනකට එන්නේ යෝගියා. බලන්න කොච්චර අපූර්ව තැනක්ද. ඒකාන්තයක් තමයි මේ ලෝකේන ප්‍රශ්නේ. මේ ලෝකෙන් පලා යන්න බලනවා. මේ කොහේ පලා ගියත් ඒ ලෝකෙමනේ. අපි යන්න කලින් ඒ අපි තිබුණු ප්‍රශ්න ටික අපිට කලින් අපි යන්න හිතන තැනට ගිහිල්ලා අපි එනකල් බලාගෙන ඉන්නේ. අපි පිළිගන්නේ ප්‍රශ්නම තමයි. මෙතන තිබිච්ච ප්‍රශ්න ටිකම තමයි එතනත් අපි එනකල් බලාගෙන ඉන්නේ. අපිව වැළඳ ගන්න. මේ ලෝකේ කොහේ කෙලවරට දිව්වත් හතරමයි මේ කොහේ ගියත් හිතවතුනි ප්‍රශ්නවල ඉවරයක් නැහැ. ඉතින් අපි හිතනවා මේ ලෝකයේම ප්‍රශ්නයක් කියලා ලෝකයේ කෙරෙහි අකමැත්තක්, නුරුස්නා බවක්, ද්වේෂයක් අප්‍රසාදයක් පිළිකුලක් කලකිරීමක් තරහක් ඇති වෙන්න පුළුවන් ඇති කර ගන්න පුළුවන්. හැබැයි ලෝකයේ පිළිබඳ ද්වේෂයෙන් ආධ්‍යාත්මික ගමනක් යන්න බෑ. ඇතුළත තමා තුළට යන ගමන යන්න බෑ. බාහිර ලෝකයේ පිළිබඳ ද්වේෂයෙන්. ඇයි බැරි? කෙනෙකුට හිතෙන්න පුළුවන් පුළුවන්. බාහිර ලෝකයේ පිළිබඳ ද්වේෂය තියෙන කෙනාට තමයි පුළුවන් මේ අභ්‍යන්තර ගමනක් කියන්නේ. බෑ ද්වේෂය තියෙන කෙනාට බෑ මොකද එයා බාහිර ලෝකයේ ඇතුලේ තමයි ඉන්නේ. ද්වේෂය තියෙනවා තාක්කල් අපි ජීවත් වෙන්නේ ඒ ද්වේෂ කරන ලෝකයේ ඇතුලේ. මේ තමයි අප තේරුම් ගත යුතු වැදගත්ම කාරණය. අපි තන අපි ද්වේෂ කරනකොට දේශ කරන කෙනාගෙන් අයින් වෙනවා, දේශ කරන තැන් වලින් අයින් වෙනවා, භෞතිකව අයින් වෙන්න පුළුවන්. ඇත්ත. ද්වේෂය, කලකිරීම, නුරුස්නා බව, අමනාපය, අප්‍රිය බව, අප්‍රසාදය මේ හැම දෙයක්ම අපිව භෞතික වශයෙන් පුද්ගලයන්ගෙන් ස්ථාන වලින් වගකීම් වලින් ඈත් කරනවා. අපි කැමති නෑ. අපිට බෑ. අපිට තරහයි. ඉතින් අපි කැමති නෑ. අපි ඈත් වෙනවා. හැබැයි භෞතිකව ඈත් වුණාට මානසිකව අපි ඉන්නේ එතන. මේ තමයි ලස්සන කාරණේ. තරහෙන් අපි භෞතිකව ඈත්ෙන්න ඈත්ෙන්න මානසිකව තව තවත් තව තවත් තව තවත් ඒ තුලට යනවා. ඉතින් හැම වෙලෙම ඔළුවේ තියෙන්නේ එතන. ඔළුව ඇතුලේ නෙමෙයි. ඔළුව තියෙන්නේ ඒ දේ ඇතුලේ. එම නිසා මේ බාහිර ලෝකයේ ප්‍රශ්නයක් කියා හිතුවොත් නම් ආධ්‍යාත්මික ගමනක් නැහැ. අපි හිතුවට දැන් ලෝකයට කෙනෙක් නිග්‍රහ කරනවා ලෝකයේ කිරිහරයක් නැහැ, සාරයක් නැහැ. මේක ශූන්‍යයි. දැන් මෙහෙම කිව්වට මෙහෙම හිතුවට ඒ කිසිම ආධ්‍යාත්මික වැදගත්කමක් නැහැ. කිසි තේරුමක් නැති කතාවක්. නිසා ලෝකයේ පිළිබඳව තියෙනවා නම් අමනාපයක් අප්‍රසාදයක් කියන්නේ අපි ලෝකයේත් එක්ක කරන ගනුදෙනුවේදී අපිට රිදුනනම් ඒ රිදීම නිසා අපිට ලෝකයේ කෙරෙහි අප්‍රසාදයක්, අමනාපයක්, කලකිරීමක් තියෙනවා නම් ඒ කලකිරීම ඉස්සෙල්ලා අත්හරින්න ඕන. භාවනා කරන්න බෑ කලකිරීමත් එක්ක. ලෝකයේ කෙරෙහි තියෙන කලකිරීමත් එක්ක භාවනා කරන්න බෑ. හිත එකඟ කරගන්න බෑ. මුලින් ඒක අත්හරින්න ඕන. ඒ වගේම අපි හිතනවා නම් නෑ ලෝකේ තමයි විසඳුම. සියලුම ප්‍රශ්න වලට විසඳුම ලෝකේ. මේ ලෝකේ තියෙනවා විසඳුම් පිළිතුරු. අපි හොයාගන්න මේ ලෝකේ අපි ගවේෂණය කළාමදි. තව කියෙව්වමදි. තව ඇහුවමදි. තව මුණ ගැහුණාමදි. තව ඇහුවොත් තව මුණ ගැහුවොත් තව කතා කළොත් අපිට පිළිතුරක් ලැබෙයි. එයත් අපිව නොමකට ගෙනියන මගින් මගින් අහකට ගන්න සිටිවිල්ලක්. ඒ නිසා භවනාවට එන විට මේ සිටිවිලි දෙක නැතිනම් මේ ආකල්ප දෙක හඳුනාගෙන අත්හරින්න. දැන් මේ කාරණේ මෙහෙම කිව්වහම කෙනෙක් අහන් හිතෙන්න පුළුවන් ඔය කියන්නේ ඇත්තද ඔක ධර්මයට එකඟද බලන්න ඔය කවුරුත් හරීම හිස් මුදුනෙන් ඔළුව උඩ තියන් ඉන්න වැදගත්ම දේ කියලා හිතන සතිය සතිමත් භාවය සතිපත්තහණය වඩන්න කලින් වඩන්න නම් මෙන්න මේ සුසුකම ඇති කරගන්න කියලා තියෙනවා. සුසුකම් කීපයක් තියෙනවා. එක සුසුකමක් තමයි විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. මේ පාලි කිව්වට සමා වෙන්න පාලි දැනගන්න ඕනේ හිත හදාගන්න. හැබැයි මේ පිළිබඳ කුකුසක් සැකයක් තියෙන කෙනෙක්ගේ ඒ සැකේ කුකුසට ධර්මානුකූල ඔසුවක් දෙන්නයි ඒ pāli පාඨයේ කිව්වේ සතිපට්ඨාන මාවත පටන් ගන්න කලින් කියනවා මෙහෙම ඉන්න කොහොමද විනේය ලෝකේ අවිද්‍යා දෝමනස්සං මේ ලෝකයේ පිළිබඳ තියෙන ඍජු බවයි ඒ පිළිබඳ තිබෙන කලකිරීමයි දැන් ඕනෑකමයි එපාකමයි ප්‍රිය බවයි අප්‍රිය බවයි මනාප බවයි අමනාප බවයි අඩු කරගන්න, පාලනය කරගන්න, ඉක්මවා ගන්න, විනෙය්‍ය ඉක්මවා ගන්න, ඒ පාලනය කරගන්න. ඒකට වහල් වෙන්න එපා. මොනවටද? ලෝකෙද තියෙන ඍජු බවයි, ඍජු බව විතරක් නෙමෙයි, ඍජු බවටයි දෝමනස්. ලෝකයේ තියෙන කලකිරීම. මේ දෙකම පාලනය කරගන්න. මේ දෙකම ඒ දෙකින් එකකට අපි වැටුනොත් අභ්‍යන්තර ගමනක් නැහැ. සතිමත් භාවයේ වඩන්න බෑ. මේ සතිමත් භාවයේ වඩන්නේ නැතුව කොහොමද ධානයකට සමාධියකට ඉබඳු தත්වයකට ධර්මානුකූල වෙන්නේ? මේ සඳහා අන්න සම්මාදිට්ඨිය ඕනේ. සම්මාදිට්ඨිය නැතුව මේ ගමන පටන් ගත්තොත් වෙන්නේ අපි යනවා අන්ත දෙකකින්. ওই අන්ත දෙකෙන් එකකට එනවා. මොකද්ද අන්ත දෙක? එකක් තමයි මේ ලෝකයේ මහා අපාය. අපි ලෝකයේ දන්නේ සංසාරේ විදිහට. මේ මේ තේන්න තියෙන දේ, අපේ අත්දැකීම්, කරන්න තියෙන වැඩ, යුතුයකම්, වගකීම්. මේ මේ මේක තමයි සංසාරේ විදිහට ගන්න. ඒක නෙමෙයි සංසාරේ. සංසාරේ මේ කොහෙවත් නැහැ. අපි තම ගේ ඇතුලේ තමයි සංසාරේ තියෙන්නේ රස්සාව කරන තැන. ඒ කිසි තැනක සංසාරේ නැහැ. එහෙම සංසාරේ කියන්නේ මේ භෞතික දෙයක් නෙමෙයි. කොහෙත් තියෙන කවුරුවත් අපේ ඇඟේ ගහපු වගකීමකට නෙමෙයි සංසාරේ කියන්නේ. ඉතින් අපි මේ දෙකත් පටලවාගෙන මේ ලෝකයයි සංසාරේ දෙක. කලකිරෙන්න ඕනේ සංසාරෙත්. හැබැයි අපි කලකිරෙන්නේ මේ ලෝකෙට. මේ පේන ලෝකෙට. ඇහෙන ලෝකෙට. ඒ වගේම අපි අයින් වෙන්න හදන්නේ මේ ලෝකයෙන්. හැබැයි අයින් වෙන්න ඕනේ සංසාරයෙන්. හැබැයි සංසාරයෙන් අයින් වීම පැත්තකින් තියලා මේ ලෝකයෙන් පැත්තකට යන්නයි අපි බලන්නේ. නෑ. මේ සඳහා සම්මාදිට්ඨිය වෙන මොකද්ද සම්මාදිට්ඨිය? ලෝකයේ තිබුණාවේ තියෙන විදිහට. තිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ. ලෝකේ තියෙන විදිහට තිබුණා. අතෙත්ත ධීරා විනයන්ති චන්දං පුද්ගලයන් කීප දෙනෙක් ගැන අපිට අහන්න ලැබෙනවා අපි සාමාන්‍ය විවහාරේ පාවිච්චි කරන සූරේ කියලා කෙනෙක් දැන් සූරයි කියන්නේ යම් යම් දේවල් වලට දක්ෂ කෙනෙක් සූරේ බයිසිකල් පදින්න සූරේ උයන්ද සූරයි සින්දු කියන්න සූරයි දැන් මේ විදිහට සූරේ කියන්නේ කිසියම් ක්ෂේත්‍රයක තමන්ගේ දක්ෂතා හොඳට පෙන්වන්න පුළුවන් කෙනෙකුට හැම ක්ෂේත්‍රයකම නෙවෙයි එක ක්ෂේත්‍රයක දෙකක හොඳටම ඒක අතේ තියෙන නෙල්ලිගෙඩියක් වගේ තමන්ට ඒ පැත්ත මේ පැත්ත හරවලා ශිල්ප දක්වන්න පුළුවන් කෙනාට. ඊළඟට වචනයක් එනවා වීරයෙක්. ශූර වීර. වීරයෙක් කියන්නේ Tamanට ඕනේ විදිහට මේ ලෝකේ කිසියම් ක්ෂේත්‍රයක් කිසියම් කාලයකට වෙනස් කරන්න පුළුවන් කෙනාට. වීරයෙක් කියන්නේ. ඉතින් වීරයෝ විදියට අපි ගන්න හැමෝම බලන්න ලෝකේ වෙනස් කරපු අය. ලෝකේ වෙනස් කරපු කෙනෙකුටයි වීරයෙක් කියන්නේ. මුළු ලෝකෙම නෙමෙයි හැබැයි Taman හිටිය කාලේ කිසියම් ක්ෂේත්‍රයකින් ලෝකේ වෙනස් කරලා තියෙනවා. එක්ක යුද්ධයකින් ලෝකේ වෙනස් කරා. එහෙම නැතිනම් විද්‍යාවකින් කොහොම හරි ලෝකේ වෙනස් කරපු කෙනෙකුට. දැන් සූර්යය කියන්නේ ක්ෂේත්‍රයක ප්‍රවීණයෙක්. ඔළුවෙන් විතරක් නෙමෙයි අත් දෙකිනුත් ප්‍රවීණයෙක් සූරෙක්. ඒ සූරකම පාවිච්චි කරලා ලෝකේ වෙනස් කර කෙනෙකුටයි වීරයෙක් කියන්නේ. ලෝකේ සීමිත කොටස කුංචි කාලයකට වෙනස් කරපු කෙනෙකුට. මොකද මුළු ලෝකෙම හැමදේටම වෙනස් කරන්න කාටවත් බැහැ. එහෙම වීරයෝ නැහැ. ඒතර අන්තිම වචනේ මොකද්ද මේ කියපු පාළි පාඨයෙන් කියවෙන්නේ ධීර. ධීර. ධීරය කියන්නේ ලෝකයේ මේ තිබුණාලු. ඒ ක්ෂේත්‍රවල සූර්යයත්ෝ හිටපුවාලු. ලෝකේ වෙනස් කරන්න හදන සා ලෝකේ වෙනස් කළ වීරයෝ ඉන්නවනම් ඒ අය සිටියාවේ. තමන්ව වෙනස් කරගන්න පුළුවන් කෙනාටයි ධීර කියන්නේ. සිද්ධාන්ති චිත්‍රානි තතේව ලෝකේ ලෝකයේ තිබුණු විදිහට සියෙන් පෙරලා අතෙත්ත ධීරා විනයන්ති චන්දං මේ තමා තුල තිබෙන පිපාසයේ සංසිඳවා ගන්න පුළුවන් කෙනාටයි ලෝකයෙන් යමක් බලාපොරොත්තු නොවි තමා තුලින්ම ප්‍රශ්නේ අඳුනාගෙන තමා තුලින් මේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න පුළුවන් කෙනාටයි දිහිරේ කියන්නේ. එම නිසා හිතවත්තුනි අපි මේ එකතු වුණේ අපි යන ගමන මේ බුදු සසුනක පමණක් යා හැකි ගමන ගැන වඩාත් සංවේදී වෙන්න පැහැදිලි කරගන්න එලිපෙහෙලි කරගන්න හා ඒ කාර්යය යන්න දැන් එතෙන්දි තමයි මේ සමතය, සමාධිය. මොකද මේ දෙක එකට කතා කරන්නේ සමත විපස්සනා. ඉතින් එතකොට මේ සමතය ගැන කතා නොකර විපස්සනාව ගැන කතා කරන්න පුළුවනි බැරි නැහැ. නමුත් මේ සමතය තේරුම් ගන්න ඕනේ. සමතයට දිය යුතු තැන දෙන්න ඕනේ. ඒකට ඕනෙවට වැඩිය ලොකු තැනක් දුන්නත් අමාරු වැටෙනවා. එයට නිග්‍රහ කරලා හෙලා දැකලා කිසිම වැඩක් නැහැ කියලා විපස්සනා කරන්නත් බෑ. මොකද එතන සම්මා දිට්ඨිය නෑ. ඉතින් හිතවතුනි මේ ලෝකයේ ගැටලුවක් නෑ කියන සම්මා දිට්ඨිය තියෙන කෙනාට ලෝකයේ ගැටලුවකුත් නෙමේ ලෝකයේ පිළිතුරකුත් නෙමෙයි. සංසාරේ කියන්නේ ලෝකෙට නෙවෙයි. විමුක්ති මාර්ගයේ තියෙන්නේ ලෝකෙ නෙවෙයි. මේ දෙකම ඇතුලේ තියෙන. එහෙම නිවැරදි දැකීමකට ආ යෝගීකු තමා අන්න මේ ඇතුලේ උල්පත තිබෙනවා කියන විශ්වාසයෙන් සහ ඒ උල්පත මට පාද ගන්න පුළුවන් කියන ශක්තියෙන් අදිෂ්ඨානයෙන් සමාධිය නැමැති උල්පත පාද ගන්නට වීරිය කරන්න. ඒතර මේක වීරියකුත් තෝරනිකම්ම කාල ගොඩක් උඩ වාඩි වෙලා සමාධිය පහළ වේවා සමාධිය පහළ වේවා උල්පත පෑදේවා කී කී හිතියට එහෙම පෑදෙන්නේ නැහැ. ඉතින් අපි හිතනවා මේ සමාධිගත වුණා ධානාගත වුණා කියන්නේ ඔහේ අයිස් මිදුණා වගේ ඔහේ කුසීතව සිටීමක් කියලා එහෙම ඉන්න බෑ. මේක ඇතුලේ ලොකු මේ හරියට පොළව හරන යන්ත්‍රයක් දිවාරෑ වැඩ කරනවා දැකලා ඇතිනේ අන්න ඒ වගේ කාර්යයක් ඉතින් අනිත් කෙනෙකුට ඉක්ුණට මේ ඇස් වහගෙන හොය ඉන්නවා කියලා නෑ ඇතුලෙන් ලොකු කැණීමක් කරනවා හාරාගෙන යනවා ඉතින් හාරලා හාරලා හාරලා හම්බෙන දේ ඔක්කොම ගොඩට දාන්න දෙපයි හකට දාන්න ඕනේ ඒක ඇතුලේ තියන් ඉන්න බෑ එතකොට ඒ විදිහට දකිමින් හාරමින් දකිමින් අත්හරිමින් හාරමින් දකිමින් අත්හරිමින් හාරමින් දකිමින් අත්හරිමින් විඥානේ අභ්‍යන්තරයට යන ගමනකටයි සමතය සමාධිය කියන්නේ වෙන කොහෙවත් නෙමෙයි විඥානේ අභ්‍යන්තරයට යන ගමනක් දැන් ඉතින් අභ්‍යන්තරයට යන්න බෑනේ විඥානේ මේ සම්පූර්ණ කහල ගොඩකින් වහලා තියෙනවා සිතිවිලි සහ හැඟීම් මේ දෙකෙන් මේවා හඳුනාගෙන ආරනවා හම්බ වෙන දේ බලනවා දකිනවා නොදැක නොවේ දැකලා මෙය නොවේයි උල්පත මෙය නොවේයි පිපාසයට පිළිතුර කියලා දැනගෙන පැත්තට තියෙනවා අහකින් තියෙනවා අවස්ථාවයි ඉතින් එහෙම එක දිගට මේ කාර්යය කළොත් අන්න දවසට කිසියම් මොහොතක උල්පත පෑදේ. මේක එක දිගට කරන්න වෙනවා. හේතුව මේ ඇයි එක දිගට කරන්නේ අද ටිකක් ආලා ඊට පස්සේ මාසෙ දෙකක් තව ටිකක් ආරලා එහෙම ලිඳක් නම් ආරන්න පුළුවන්. අද ටිකක් ආලා උඩින් වහලා දාලා ගිහිල්ලා ආයෙ මාසෙක විතර පස්සේ ඊළඟ නිමාඩු දවසේ ඇවිල්ලා ආයෙ අර පොල් අතු ටික අයින් කළේ තව ටිකක් අඩියක් දෙකක් කාරලා ආයෙ උඩින් තකරමක් වහලා ආයෙ පුළුවන්. හැබැයි මනසට එහෙම කරන්න බෑනේ. අපි හැරීම අත්හැරිය මොහොතේම නැවැත්තුපු මොහොතේම ආයෙකතු කරගන්න. මේ එකතු කරන්නම පුරුදු වෙච්ච මනසක් ආපහු එකතු කරනවා. අපි අර මේ විසික් කරපු විසික් කළ වේගයට වැඩිය වේගකින් මනස එකතු කරගන්න පුළුවන්. ඊළඟ මාස වෙනකොට ආපහු තිබ්බට වැඩිය තිබෙනවා. මේ සමතේ වඩ නැත්නම් ඊටාම ඉක්මනට වෙහෙසටපත් වෙන්නේ මේ නිසා. මේක ඉවරයක්. ඉවරයක් නැහැ නේ ওই විදිහට හරන්න ගියොත්. මේ ඒ නිසා මේක අඛණ්ඩ ව්‍යායාමයක් ඕන. දෙහෙම් බැලුවොත් ඉතින් සමතේ වඩන කෙනා කරන්නේ ලොකු දුෂ්කර කාර්යයක්. ඒක ගරු කරන්න ඕනේ, වඳින්න ඕනේ. කොහොම හරි මේ විදිහට අඛණ්ඩ ව්‍යායාමයක යෙදුනොත් සිතවිල්ල දකිනවා එන හැඟීම දකිනවා ඒ තුල පිළිතුරක් නැති බව අවබෝධ කරගන්නවා අතාරි මේ විදිහට තමයි ඊළඟටත් එන්න සිතවිල්ල දකිනවා එන හැඟීම දකිනවා ඒ පාණය කරනවද විසික් කරනවද එච්චරයි තියෙන්නේ පාණය කරනවද විසික් කරනවද ගිලිනවද කියලා ගහනවද අපිම ගිලපු සිටිවිලි තමයි අපිට වමාරන්ට වෙන්නේ. කවුරුවත් ගිල්ලපු සිටිවිලි නෙවෙයි. අපිම ගිලපු සිටිවිලි. ඉතින් කොච්චර සිටිවිලි අපි ගිලලා තියෙනවද? සිටිවිල්ල කියන්නේ අදහස්, මත, දෘෂ්ටි, සංකල්ප, ආකල්ප, තර්ක, විතර්ක, න්‍යායන් මේ සියල්ලම. මේ මෙවයින් තමයි වැහිලා තියෙන්නේ. මෙහෙම මේ එනේන සිතිවිල්ල දැක දැක අතාරින්. දැකලා මේ නොවේ පිපාසයට පිළිතුර කියලා මේ නොවේ උල්පත කියලා දැනගෙන අතාරින්. එහෙමයි මෙහෙම ගිහිල්ලා ඉතින් අපි හිතමු අපි අනුමාන කරමු ඒ අත්දැකීම අපිට නැති වුණත් එතකොට ඔන්න මේ අන්න උල්පත ළඟටම ඇවිල්ලා අවසානම අවසානම ඒ වැස්මත් අයින් කළොත් අර දිය ගොබේ උඩට පයින්. ඒ තමයි සමාධියට දීලා තියෙන දහමේ දීලා තියෙන උපමාව සමාධියට. සියෝ ළඟම නෑ වෙනවා. හරියට සියෝ ළඟම يعني මුළු ඇඟම නෑ වෙනවනේ. සමාධියෙන් ඒ සුවයෙන් සිත්සේ ඕන්නම් දාඩිය නැති වෙන්න කලින්ද පුළුවන් පිපාසය නැති වෙන කල් බොන්න පුළුවන් අන්න ඒ බඳු අත්දැකීමකට එනවා. මෙන් කල්යාණ මිත්‍රේනි මේ දැන් මෙහෙම බලනකොට මේ ව්‍යායාමයේ යෙදෙන්නා ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් කරන්නේ. අති ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්, අති දුෂ්කර ක්‍රියාවක්. මේ උත්සාහය යෙදුනොත් කවුරු හරි එක දවසක් හරි කවදාවත් සමතේට, සමාධියට, ධ්‍යානෙට නිග්‍රහ කරන්නේ එහෙම නිග්‍රහ කිරීම නෙවෙයි විපස්සනා කරනවා කියන්නේ. විපස්සනා විදර්ශනා කරනවා කිය සමාධියට සමච්චල් කරාට විපස්සනාවක් වෙන්නේ නැහැ. එතන මානෙයයි වැඩෙන්නේ, අහංකාරය වැඩෙන්නේ, මමත්වයයි වැඩෙන්නේ. මම විපස්සනා කරන කෙනෙක් කියන අන්න මානයක් ඇදිලා, මමත්වයක් ඇදිලා, අහංකාරයක් ඇදිලා මේ මං උසස් අනිත් අය පහත් කියනවා. දැන් විපස්සනාවත් මේ මීට සමාන්තරවම යනවා. දැන් කෙනෙකුට ඉතින් දැන් ওই සමතේ වඩන හැටින් මේ කිව්වේ දැන් විපස්සනාව වෙන වෙනම විදිහ නෑ. ඔය ඔය ඔය ව්‍යායාමයේ ඔය ක්‍රමයටම සමාන්තරවම යන ගමනක්. සමාන්තරව යනවා. විපස්සනාවේදී මේ හිතෙන දේ හඳුනා ගන්නවා. එහි ඇත්තක් නැති බව දකිනවා. ඇත්තක් නැති බව. එයින් සංසාර ප්‍රශ්නෙට විසඳුමක් නැති බව දකිනවා. අපිට හිතෙන දේවල් හිතන හිතන දේ අරගෙන බලන්න එතන තියෙනවද සංසාර ප්‍රශ්නෙට විසඳුමක්. මේ තියෙනවනම් මෙලහට විසඳෙන්න දෙපැයි ඔය සිතිවිලි ඔක්කොම අපි ඇතුලේනේ තිබ්බේ. තිබ්බනම් ඒක ගණන් විසඳුම එලහට විසඳිලා තියෙනවා. මේ විසඳුන්නේ නැහනේ. ඉතින් විසඳුනේ නැති නැත්තේ විසඳුමක් නොවන නිසා. දැන් මම දන්නවා විසඳගන්න හැබැයි විසඳගන්න වෙලාවක් නැහැ කියන්නේ දන්නේ නැහැ කියන්නේ. දැන් කෙනෙකුට කියන්න හිතන්න පුළුවන් මම දන්නවා. මම දන්නවා භාවනා කරන්න, විදර්ශනා කරන්න දන්නවා. විමුක්ති මාර්ගය යන්න දන්නවා විමුක්ති මාර්ගයක් දන්නවා හැබැයි දැන් වෙලාවක් නැහැ ඒ නොදන්න තමයි එතන තියෙන අවිද්‍යාව අවිද්‍යාව මේ දන්නවා බේත දන්නවා තාම ගස්සේ නැහැ නෑ බේත දන්නේ දන්නවා කියන්නේම බේත ගන්නවා කියන්නේ ගන්න කෙනයි බේත දන්නේ දන්න කෙනයි බේත ගන්නෙ දැනගෙන නොගෙන සිටීමක්වත් නොදැන ගැනීමක්වත් නැහැ. මේ දෙකම වෙන්නේ දේත දැනගෙන දේත් නොගෙන ඉන්නෙත් නෑ. ඒ වගේම නොදැන දේත් ගැනීමකුත් නෑ. එක ස්වාමින් වහන්සේ නමක් මුණ ගැහෙන්න ආවා. පාලකේ මේ ස්වාමීන් වහන්සේ බොහොම නිවුණු කෙනෙක්. සංසාරයෙන් ඈතර වුණු කෙනෙක්. මේ ලෝකයේ ගැන, දේශපාලනය ගැන කිසි ඒව ගැන කිසි ආසාවකුත් නැහැ. ඒ වගේ නිර හරසුන් බව දැක්ක කෙනෙක්. හැබැයි මේ පාලකයා ඇවිල්ලා කිසි වැදගත්මකට නැති ප්‍රශ්න ටිකක් අහන්න පටන් ගත්තා. මේ ස්වාමීන් වහන්සේත් ඉතින් ඔය අමුකන් දෙනවා කියනවා එහෙම ඉන්නකොට එතෙන්ට ආවා දැන් වයසක කෙනෙක් වයස 100 කෙනෙක් ඇවිල්ලා ටිකක් බලාගෙන හිටියා බලන් ඉඳලා ඉතින් මේ ප්‍රශ්නයක් අහලා උත්තරයක් දෙන්න ඒ අතරමැද්දට පැනලා කිව්වා අනේ ආම්දරණේ මට සමාවෙන්න මට ප්‍රමාද වෙන්න බෑ. මට ඔබ වහන්සේට වන්දනා කරන්න ඉඩ දෙන්න. මේ පාලකයා Tamange යටත් ඇසියෙක් නෙමෙයි ආවේ. පාලකයා ඇහුවා මේ මොකද හදිස්සිය? Tamanට තියෙන හදිස්සිය මොකද්ද? මේ අපේ වැදගත් සාකච්ඡාව මැද්දට පනින්න. එතකොට මේ සීයා කියනවා මම වයස අග්ගිසී ඉන්නේ. මා ඉන්නේ වයස අග්ගීස්සේ. ජීවිතයේ අන්තිම කෙළවරේ. අ කොයි වෙලේ මන් නැති වෙයිද දන්නේ ඊට කලින් මට මේ අපේ හාමුදුරන් වහන්සේගේ පාදය ස්පර්ශ කරලා වන්දනා කරන්න ඕන. මේ ස්වාමීන් වහන්සේ අහනවා මේ ඔබේ වයස කීයද? සිය කියන 4යි. අවුරුදු 4යි. ආ හොඳයි එහෙනම් ඔබේ ඔබට ඕන දේ කරගන්න කියලා. මේ සීයා මේ ස්වාමීන් වහන්සේගේ පාදයේ ස්පර්ශ කරලා ශීර්ෂයෙන් ස්පර්ශ කරලා වන්දනා කරලා ගියා. දැන් මේ රජතුමා අඳුම් කුඳුම් වෙලා. මේ බැලුවහම 70ක් 80ක් 90ක් එහෙම අනුමාන කරන්න පුළුවන්. හැබැයි අවුරුදු 4ක් නම් වෙන්න බෑනේ. ඇහුවා හාමුදුරුවන්ගෙන් මේ අර මිනිස්සයා අර වයසක මිනිස්සයා මැරෙන්න ඔන්න මෙන්න තියෙන මිනිස්සයා අච්චර බොරුවක් කිව්වයි. කොයි ලෝකේ යන්නද එහෙම බොරුවක් කියලා. අන්තික එයා කියපු බොරුව නෙමෙයි මට මගේ ප්‍රශ්නේ ඔබ වහන්සේ එහෙම මෝඩ ප්‍රශ්නයක් ඇහුවේ මේ මිනිස්සයාගේ වයස කීයේද කියලා. වඳින්න ආපු කෙනෙක්ගේ. එතකොට මේ ස්වාමීන් වහන්සේ කියනවා ඒක નિરර්ථක ප්‍රශ්නයක් නෙමෙයි. ඒකෙන් ලොකු අර්ථයක් වුණා ඒ ප්‍රශ්නේ. මොකද්ද ਵਿਚාරිතේ? මට නම් කිසි අර්ථයක් තේරුන්නේ ඒකෙන් වෙච්ච ලොකුම අර්ථය තමයි ඔබ මගෙන් අහපු මෝඩ ප්‍රශ්නවලට නැවතුම් තිතක් ඔබ මෙච්චර කල් මගෙන් අහා හිටියේ කිසි තේරුමක් නැති ප්‍රශ්න ටිකක්. ඕනේ කෙනෙක්ගෙන් අහන්න පුළුවන් ප්‍රශ්න ටිකක්. ඇහුවයි නැහුවයි උත්තර ලැබුණයි නොලැබුණයි කියා කිසිම ජීවිතේ වෙනසක් වෙන්නේ නැති ප්‍රශ්න ටිකක්. ඉතින් මට ඒ නවත්තන්ට ක්‍රමයක් බල බල ඉන්නකොට තමයි දෙවියෝ ඒ වගේ අර මිනිස්යාවේ ඒ ප්‍රශ්නේ අහපු ගමන් ඔබ ගොළු වුණානේ. ඔබ මොහතකට ඔබේ සිතිවිලි නැවතුණානේ. මේ මොකද කියලා. ඊළඟට ඒ දීප උත්තරේට අනිත් එක එයා බොරු නෙමෙයි කිව්වේ අවුරුදු 4යි කියලා. අපි වයස මනින්නේ උපැන්න සාතිකෙන් නොවේයි. මේ ස්වාමීන් වහන්සේ කියන අපි වයස මනින්නේ උපැන්න සාතිකෙන් නොවේයි. කිසියම් දවසක කෙනෙකු තමන් ගැන දැනගන්න පටන් ගත්තද අන්න ඒ තමයි උත්පත්තිය. එතන තමයි ඒ වෙලාවේ තමයි එයා ඉපදුනේ. ඒ යෝගියා ඉපදුනේ ආධ්‍යාත්මික පුද්ගලයාගේ උපන්දිනේ තමයි Taman ගැන හොයන්න දැනගන්න පටන් ගන්නකොට. ඉතින් දැන් අවුරුදු 4ක් කියප එක හරි. අවුරුදු 4කට විතර කලින් තමයි ඒ සීයා ඇවිල්ලා අපිත් එක්ක කතා කරලා පාර දැනගෙන පාරේ යන්න පටන් ගත්තා. හිතවතුනි අපි නැවතුම් සිත තැබිය යුතුයි. තීරමක් නැති තර්ක විතර්ක ප්‍රශ්න උත්තර මේ හැම දෙයකටම විපස්සනා කරන්න නම් සමාධියකුත් ඕනනම් මේ දෙකම ඕනනම් මේ ওই දෙකටම අත්‍යවශ්‍යම දේ තමයි මේ තර්ක විතර්ක වාද විවාද මේවට නැවතුම් පිටක් ලැබීම. අන්නේ නැවතුම් පිට ලැබුව තැනින් තමයි සමතේ පටන් ගන්නෙ විපස්සනාව පටන් ගන්නෙ සමත යානය යාන කියලා කියනවනේ වාහනේ කියන අර්ථයෙන් සමත යාන විපස්සනා යාන මේ වාහනේ ගමන පටන් ගන්න ඒ මොහොතින් එතනින් තමයි පටන් ගන්න. ඒ නිසා අපේ වයස කීයද? අපිටම හොයා ගන්න පුළුවන්. තාම සමහර විට බිඳුවද නෑ බිඳුවම නෙමෙයි. ඉතින් කීය හරි හොයා ගන්න. හැබැයි ඍණ පැත්තට යන්න දෙන්න එපා. කියන්නේ වයස ඍණ කරගන්න නම් එපා. ආපහු ගිහිල්ලා රිවර්ස් ගියර් දාලා. මොහොතින් මොහොත ඉදිරියට යන්නේ. පටන් ගන්න ඉදිරියට යන්න මානිවත්ත අවික්කම නොනැවත ඉදිරියට යන්න මේ කුංචි වෙලාවේ අපි හැම දිනාම කල්යාණ මිත්‍රත්වයෙන් එකට වාඩි වී එක පියවරක් හරි මේ ගමනේ ඉදිරියට යන්නට වීරිය කරනවා අදහස් වැල නොකඩී උනනවා ඇති ඇසූ දේ ගැන කියවූ දේවල් ගැන කළ දේ කරන්න තියෙන දේ මේ සියල්ල ගැන අදහස් උනනවා ඇති මතුවෙන මතුවෙන අදහස අදහසක් විදිහට හඳුනා ගන්න. එනේන අදහස් නිවැරදිව හඳුනා ගන්න. හිතෙන හිතෙන දේ අදහස් උල්පතකින් උනනවා වගේ මතු වුණාට යට උල්පතක් නැහැ. අදහස් උනන උල්පතක් නැහැ. වර්තමාන සිටීම හඳුනාගන්න ඒ කෙරෙහි උපේක්ෂා සහගත වෙන්න උපේක්ෂා සහගත වෙනවා කියන්නේ ඒ අදහසේ ප්‍රශ්නිකුත් නැහැ ඒ අදහස පිළිතුරකුත් නොවේයි. ගැටලුවකුත් නොවේයි, විසඳුමකුත් නොවේයි. ඒ අවබෝධ කරගන්න. මතුවෙන මතුවෙන අදහස් දිහා හොඳට බලන්න මෙහි ප්‍රශ්නයක් තිබෙනවද නැතිනම් තිබෙන ප්‍රශ්නයකට මේ අදහස් සර්වකාලීන පිළිතුරක්ද අදහස් මතුණු තරමට තමා මේ භාවනාව හොඳින් පුහුණු වෙන්න ලැබෙන්නේ. කෙලවරක් නැති අදහස් එනවා කියා වෙහෙසටපත් වෙන්න එපා සතුටටපත් වෙන්න හරිද වැරදිද හොඳද නරකද ඒ කණ්ණාඩි ගලවමු අදහස් අදහස් විදිහට පමණක් දකිමු ගැටලුවකුත් නොවන පිළිතුරකුත් නොවන පොදු අදහසක් පමණක්ම විදිහට මේ භාවනාමය ව්‍යායාමය තුලින් එක් ඇත්තකින් ඉතේ සංසුන් බව එකමුතු බවක් निराවුල් බවක් ඇති වෙනවා සමාධිමය ලක්ෂණ වැඩෙනවා අනෙක් අතින් සිතීම පිළිබඳ විතක්ක පිළිබඳ පැහැදිලි අවබෝධයකුත් ලැබෙනවා විපස්සනාවක් වැඩෙනවා ඒ බඳු සමත යානෙටයි විපස්සනා යානෙටයි මේ වාහන දෙකතම එක වගේ ගමන් කළ හැකි මාවතක් මාර්ගයක් පාරක් තමා අප මේ පුහුණු උනේ පුහුණු වෙන්නේ මේක තැනක් වෙලාවක් ඉරියව්වක් නැති බව අත්දැකීමෙන්ම ප්‍රත්‍යක්ෂ වෙන්න ඇති තැනක ඕනෑම වෙලාවක වැඩි හැකි කළ හැකි කළ යුතු මේ භාවනාමය ව්‍යායාමය පුහුණු වෙන්න පුහුණු වෙන්න තමා තුළ පවතින සමාධි උල්පත පාදා ගන්නටත් විපස්සනා දැක්ම ඇති කරගන්නටත් ඒ අධිකනින් මේ වැඩසටහනට අනුග්‍රහය දක්වන තාක්ෂණික අංශයෙන් අනුග්‍රහය දක්වන අන්තර්ජාල පහසුකම් වලින් zoom තාක්ෂණයෙන් අනුග්‍රහය දක්වන හැමදෙනා කෙරෙහිම සංවිධානය කරන නිලම්බ දේශනා ප්‍රකාශන මණ්ඩලයේ ගෞරවනීය මහත්ම මහත්මීන් කෙරෙහි කෘතවේදීව අපි සමුගනිමු හැමදෙනාටම සිතක් ශාන්තියක් සැනසෙල්ලක්ම වේවා